ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. අයිබෝන් ප්‍රියාදර රසික රසිකාවනි මේ ආරම්භ වන්නේ ඉරිදා සංග්‍රහය. අප කලාව පුරුදු පුහුණු කරන්නේ ජීවනෝපාය පිණිස නොවේ. අපගේ ආත්මයන් වර්ධනය කරගන්නට. මෙහෙම කියන්නේ ප්‍රංශජාතික නවකතා කරුවෙකු නාට්‍යකරුවෙකු වන වික්ටර් හියුගෝ 1802 ඉඳලා 1885 දක්වා ඔහු ජීවත් වුණා විවිධ නිර්මාණ කළා රසිකයින් ආකර්ෂණයට පත් කළා රසගැන් වූවා ජීවිත අවබෝධය ලබා දුන්නා අන්ධකාරයේ සහෝදරය ඔබේ උණුසුම් දෑතෙහි වැතිර දැඹී පැටලෙමි මම ආදරේ රැහැනි බොහෝ පැතුමන් වේ මා තුල අරුණෝදය ගැන අරුණෝදය දවසක උදාව ආචාර්ය අමරදේවයන් ඩාල්ටන් නල්විස් කවියාගේ ගීපද රචනයක් මෙසේ ගුවන් විදුලියට රස ගැන්වූ හැටි අපට මතකයි. ඒ ගීතය ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීතය වශයෙන් තෝරගත්තා. සහදිය බින්දු බින්දු ඉතුරු සුවඳ රැඳු රැඳු මං සහදිය බින්දු බින්දු ඉතුරු සුවඳ රැඳු රැඳු ගති විහාර ගයමු රන් කොයමේ මාල නුදගේ කෙල බැඳි රන් මාල වගේ රන් කොයනේ නෙලන නගේ සිවියාවයි රටක මගේ රන් කොයනේ නෙලන නගේ සිවියාවයි රටට මගේ නෙන් කෙතේ ලඟු ලඟු ගයන් දෙනි පිහිටේ ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු පුලකේ රත දුටිනි තොලේ මට නොවේ දෝ මුකුණු කලේ ගන්කොයමේ හෙළන කලේ මන බැඳුනා කඳුළු ඇලේ බුල පෙරට දුටිනි තලේ මට නොයතෝ මුකුළු කලේ ගන්කොයමේ හෙළන කලේ මන බැඳුනා පබළු ඇලේ රන් දහදිය බින්දු බින්දු ගති විහාලා ගයමු රංගොයමි සින්දු සින්දු රංගොයමි සින්දු සින්දු රංගොයමි සින්දු සින්දු රංගොයමි සින්දු සින්දු රංගොයමි සින්දු සින්දු රංගොයමි සින්දු සින්දු රංගොයමි සින්දු රංගොයමි සින්දු සින්දු රංගොයමි අහා උදාවෙහි පළමු හිරු රැස් දහර සදාකාලික සරණාගතය ඔබට මේ උත්තමාචාරය අහෝ අසරුව දිවිසැරියෙහි සනාතන මගිය මම වෙමි මේ මාවතෙහි උත්තමාචාරය පුදමි ඔබ හට නොනවතින ගමනෙහි මේ අදහස් උපුට ගත්තේ ටාගෝර් ජීවනය කියන පොතෙන් සුධර්මා සුභාෂිනී තමයි ඒ පොත පරිවර්තනය කළා තිබෙන්නේ සන්තව පොතක්. ආනන්ද සමරකෝන් විසින් ලියන ලද සංගීතවත් කළ ගීතයක් ලතා මංගেশකර් අග්‍රගණ්‍ය ගායන වේදිනිය සුජාතා චිත්‍රපටයට ගායනා කළා. ඒ අපේ චිත්‍රපටයක්. 950 ගණන් වල වාගේ මේ සිද්ධිය වෙන්නේ. එය හරිම අමුතු අත්දැකීමක්. අපි ගීතයට සවන් යොමු කරමු. Thank you. මිනිසෙකුගේ වැළපුම මීදුම් සලුව පුරවාගෙන නිදුඩට ඉගිලවිත් මේක නදින් පවසයි නික කතාවක් දෙසවන් යොමා ඇසුවෙමි ගීනද ඔබට මා නොපෙනුනත් මට පෙනෙනවා කුඩා චෙරිස් ඉපල මත ඔබ ගයනවා පෙනෙන මානයේවත් නැතිද ඈ ආදරෙන් ගයන්න පියාඹා එයි වසන්තය අරගෙන කමල මధు පද්‍ය සංග්‍රහයක් අපාතරින් අකාලයේ වියවුණු තක්ෂිලා රණවීරගේ කාව්‍ය සංග්‍රහය. ඇය අවාසනාවන්ත විදිහට මේ කොරෝනා සමයේ දැඩිව රෝගාතුර වෙලා ඉඳලා පිළිකා රෝගයෙන් පීඩා විඳලා අපාතරින් වෙන් වුණා. ඇයගේ දේහයවත් ඒ සැමියාටවත් දරුවාටවත් බලන්නට හම්බුනේ නැහැ. මේ වගේ දුක්ඛිත අත්දැකීම් තව ලෝකෙ කී දෙනෙකුට වෙලා ඇතිද? අපේ රටේ අයට වෙලා ඇතිද? ඉතින් සුනිල් කුමාරසිංහ අතුකූරල ලේඛකයා තක්ෂිලා රණවීරගේ සැමියා මේ කවි ටික එකතු කරලා පොතක් අච්චු ගහලා ගෙදර පොඩි පින්කමක් කළා. ඒ පින්කමේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඉරංගා සමින්දිනි වීරක්කොඩි කතාවක් කළා. ඒ පොතෙන් තමයි ඒ කවිය උපුට ගත්තේ ඌණපූර්ණයක් හැටියට නොවේ. ඔබේ රසවින්දනය සඳහා ආචාර්ය අමරදේවයන් ගැයූ මහාගමසේකර විසින් ලියන ලද මේ ගීතය ඔබට අපි ඉදිරිපත් කරනවා. පරිදි සුලගේ විසිරෙනුමා දුටුවා රට යනු එහි පස නොවේ. රටක් යනු මිනිසුන්ය. මිනිසුන්ගේ නිර්මාණයකි. ඒ මිනිසුන්ගේ ආත්මයයි. මිනිසුන්ගේ ආත්මය බැබලෙන විට රට බැබලෙන්නට පටන් ගන්නවා. ඒ නිසා මිනිසුන්ගේ ආත්මය බබලවන්නට අපි ඉටා ගනිමු. දයානන්ද ගුණවර්ධන නාට්‍යකරුවා සුඳුරු ආඥාදායකෙක් ඔහු කවියෙක් ගීපද රචකයෙක් රංගන ශිල්පියෙක් අපාතර නැති වුණත් ඔහුගේ නිර්මාණ අපාතර පවතිනවා ආචාර්ය වික්ටරත්නායකයන්ට ගුවන් විදුලියේදී රචනා කළ මේ ගීතය ඔබට මතකද සාර්ථකත්වයන් මා වෙත නොගෙනෙන්න ඒවා මගේ ඉදිරි ගමන දුර්වල කරන්නේය. ඔබේ ගැටලු පමණක් මා වෙත ගෙනෙන්න. ඒවායින් මගේ ඉදිරි ගමන ශක්තිමත් කරේ. ප්‍රංශ දාර්ශනිකයෙකු ලේඛකයෙකු වූ ෆ්‍රැන්කෝ වෝල්ටයාර් එහෙම කියනවා. 1694 ඉඳලා 1778 දක්වා ඔහු ජීවත් වුණා. අපි ඉන්දියානු භජන් ගීයකට සවන් යොමු කරමු ආධ්‍යාත්මික ශාන්තිය උදෙසා ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක